ඡන්දෙදි දීපු පොරොන්දුව පැත්තකට විසි කරලා තවත් ඉදිරියට මේ තියෙන ආණ්ඩුව යාමට දරන උත්සාහයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුළු මනින්ම මේ උත්සාහයට විරුද්ධ වගේම අපි ජනතාව පෙළගස්සනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යම් විදියකින් පෙළමෙනවා නම් අප්‍රේල් සිතුන පහුවෙලා මේ පාර්ලිමේන්තුව කුමනෝ හැඩයකින් තවදුරටත් ඈතට ගෙනියන්න පාර්ලිමේන්තුව ඉන්න മന്ത്രിවරුන්ට කියනවා පළවෙනි මොහොතම පාර්ලිමේන්තුව වර්ජනය කරලා පාර්ලිමේන්තුවෙන් එළියට බැහැලා ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා පාර්ලිමේන්තු ඡන්දය වහම තියන්න කියන බලපෑම කළ යුතුයි